තව ප්‍රශ්න තියෙනවද කාල වේලාව නම් ගොඩක් ඉක්මලා තියෙන්නේ දැන්. තව ප්‍රශ්න තුනක් වගේ ස්වාමීන් වහන්සේ අහලා තියෙනවා. ඒ සමහර ඒවා නම් එක දිගටම අර කියාගෙන ගිය දේවල් වගේ පස්සේ තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. එහෙමනම් මෙතනින් නවත්තමුද අවසරයි හම්දුරනේ. හොඳයි. අපි එහෙනම් තව තියෙන කාරණා අපිට දැන් ලැබෙන සතියේත් අපි ප්‍රඥාව ගැනමනේ කතා කරන්නේ. එතනදී අපි ඊතුරු කාරණා ටික සාකච්ඡා කරමු. හොඳයි එහෙනම් අද දවසේ සියලු දෙනාම අපේ ස්වාමින් වහන්සේලාත් ඒ වගේම ගිහි පින්වත්තුන් හැම දෙනාමත් අද දවසේත් සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙලා අද අපි ප්‍රඥාව පිළිබඳව මූලික කාරණා ටිකක් කතා බහ කළේ ඉතින් සම්බන්ධව මතු කරන ලද ප්‍රශ්නත් ප්‍රායෝගිකව හැම දෙනාගේම ප්‍රඥාව අවදි කරන්නට උපකාරයි කියලා අපි විශ්වාස කරනවා ධර්ම දේශනාව තුලිනුත් ධර්ම සාකච්ඡාව තුලිනුත් අපි සියලු දෙනාගේම ප්‍රඥාව අවදි කරගන්නට අවස්ථාවක් සකස් කරගත්තා. ඒ තුලින් ජනිත කරගත් සියලු කුසල් ඔබ අප හැම දිනාටම ප්‍රඥාව දිනු කරගෙන තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් දැකීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. අපගේ ප්‍රඥාව දියුණු කිරීමටත් අපගේ දුක නිවීමටත් පුරා පැය දෙකකට අධික කාලයක් අපිට ධර්ම දේශනා කළ සහ අපගේ ධර්ම ගැටළු වලට පිළිතුරු සැපිය ඔබ වහන්සේට මේ සිදු කරගත්තා වූ මහා ධර්ම දානමේ කුසල කර්මය පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීමට හේතු වාසනා වේවා සාදු සාදු සාදු අවසරයි ස්වාමීන් වහන්සේ